සටහන් ආකාර හොඳට බලන්න ඉතල ඊ ආරමුණ ඊගාව ආරමුණ විනාශ වෙන හැටි බලන්න ආස්වාසි ප්‍රස්වාසි විනාශ වෙන හැටි බලන්න වම තිනකොට දැනෙන දේ දකුණේ විනාශ වෙන හැටි බලන්න ඉඳගෙන ඉන්නකොට දැනෙන දේ ඇවිදින සක්මනේදී විනාශ වෙන හැටි බලන්න විනාශ වෙන දේට විවෘතව මෙහෙම කරනවා නම් එක්කෙනෙකුට මේ එක පැයක් වාඩි වුණාට පස්සේ ගම්මක තොරතුරු හම්බ වෙනවා මේක නම් බලන්න ඕනේ නමුත් මම ඒකට නෙවෙයි මේ කතාව ගොතාගෙන ආවේ අපි හිතමු යම් කිසි කෙනෙක් සුවච උණයි කියලා. අපි හිතමු යම් කිසි කෙනෙක් හොඳටම කමටහනක් අහගත්තා, වාර්තා කරන හැටි දැනගෙන මේ ආස්වාදය හොඳටම ලඟ වෙලා බලන් ඉගෙන ගත්තා කියලා. හොඳට යෝන්සෝ මනස්කාරය දාලා බලනකොට පුදුමාකාර දෙයක් වෙන්න පටන් ගන්නවා. යම් දවසක ආස්වාස ප්‍රසවාස ආස්වාසි කියලා විතර ගන්නකෝ ඒකේ දැකිය යුතු ආකාර ටික තේරම දැක්කනම් පුදුම විපරිත ආශයකටපත් වෙන්න පටන් ගන්නවා සර්වචන්සේ සඳහන් කරනවා මේ ආස්වාසය කියන එකට 11 ආකාරයක් තියෙනවා. ඒක අතීත වර්තමාන අනාගත වශයෙන් පේන ස්වභාව තුනක් තියෙනවා. ගොරෝසුට පේන වෙලාවක් තියෙනවා, සියුම්ම පේන වෙලාවක් තියෙනවා. මනාපව රුචිය පේන වෙලාවක් තියෙනවා, නැද්දකින්න පතන් කියලා එපාව පේන වෙලාවකුත් තියෙනවා. ඇතුලේ තියෙන වෙලාවකුත් පේනවා, පිට තියෙන වෙලාවකුත් තියෙනවා. මුදුවට ලං වෙලා පේන වෙලාවකුත් තියෙනවා, ඈත් වෙලා පේලාවකුත් තියෙනවා. ඉතින් මේ 11 ආකාරයෙන් අරක වේවා මේක වේවා කියලා දුර්වච වුණොත් අයෝනිසෝ මනසකාරයේ යෙදුවොත් එයාට කවදාකවත් ආකාර සියල්ල දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් හැමදාම භාවනාව අඩලයි. මේකේ තියෙන හැම ආකාරයටම විවෘත වෙනවයි කියන්නේ හැම ආකාරයකටම අනිත්‍ය සංඥාට ඉඩ දෙනවයි කියලා කියන්නේ එක දවසක් කමටහන් සුද්ධ කළ වෙන එකක් නෙවෙයි. එක බණක් අහලා වෙන එකක් නෙවෙයි. බොහෝ වාර ගණන් කරනකොට මේ ආනාපාන බලනකොට ඕන බින්ද ස්වරූප ආකාරයක් වළංගු ආකාරය. අතීත වශයෙන් ආනාපාන පිනුම තිබිලා ගිය ආනාපාන පිනුම දැන් පේන්නේ. අනාගත වශයෙන් පිනුම එන්න තියෙන එක පේනවා දැන් පේන්නේ. ඒකට මේ දැන් තියෙනවා දැන් පේනවා. ගොරෝසු වෙනවා සිගන මේ ඔක්කොම ආකාර බලන ඉන්නකොට හරි ලස්සන වෙනසක් වෙනවා. ඒ ආකාර ඔක්කොම ටික දකින්න දකින්න ඔක්කොම එක සැරේ දකින්නව නෙවෙයි. ටික ටික ටික ටික මේකට අපි පරිචයක් ඇති කරගන්නවා පුරුද්දක් ඇති කරනවා තල තුන වෙනකොට අර ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර තියෙන වෙනස හිමීට නොදෙනී යන්න පටන් ගන්නවා මේක යෝගාචරය මත් කරන සුළුයි යෝගාචර කමඨාන සුද්ධ කරනකොට හොඳටම තේරෙනවා මෙයා එක එකක් අරමුණක් වෙන් වෙන් වශයෙන් ඇති වෙන්න හදාරලාද හැදෑරුවා නම් ඒ කිනාට ඊගාව පාඩම හම්බ වෙනවා අරමුණක තියෙන මේ පෞද්ගලික ලක්ෂණ, අත්‍යන්ත ලක්ෂණ, එහෙම නැත්නම් පච්චත්ත ලක්ෂණ කියන එක පිරිච්ච ගමන් උඩ කුඹුරේ වතුර පෙරනකොට පල්ලෙහා කුඹුරට වැක්කෙනා වගේ දෙකේ සමාන ලක්ෂණ පේන්න පටන් ගන්නවා. ඒ නිසා පෞද්ගලික ලක්ෂණ පිළිබඳ හොඳ සුවච ගතියක් හොඳට වාර්තා කිරීමේ හැකියාව ඇති වෙච්ච ගමන් ටික වේලාවක් යනකොට අරමුණත් එක්ක පිට යන්නේ නැති ගතියක් එනවා. පිට එන ගැහුවත් නොදැන්න ගතියකුත් එනවා. අරමුණට নিমগ্ন වෙන ගතියක් එනකොට මේ මෙච්චර වෙලා වෙන් වෙන් වශයෙන් වැටෙච්ච ආස්වාස ප්‍රසවාසය දෙක සම වෙන්න පටන් ගන්නවා. මේක හරියට මේ හාලුයි වතුරයි මුට්ටියකට දාලා තම්බනකොට මේ හාල් මේ වතුර කියන්න පුළුවන් ටික වෙලා ගැමේ කැඳ ගෑවෙනවනේ. කැඳ ගෑවුනට පස්සේ හාල් පෙන්වන්නත් බෑ වතුර පෙන්වන්නත් බෑ බොරේනේ තියෙන්නේ. ආන්නේ වගේ මේ දෙකකට ඇවිල්ලා හැඳි ගෑවෙන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී තමයි හරියට අල්ලන්න පුළුවන් වෙන්නේ යෝගාවචරයා මේ භාවනා කරනකොට කොච්චරක් දකින්න දේ කියන්න පුළුවන් ගතියක් තියනවාද කියලා. ඉතල හොඳට වෙන් කළා කියන්න පුළුවන් තිබුණ ගතිය භාවනා දියුණු වෙන්න දියුණු වෙන්න වෙන්කොට කියන්න පුළුවන් ගතිය හැඳි ගෑවිලා දෙක අතර සමාන බොරයක් බවට ගොජයක් බවටපත් වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මෙතනදී ඒතර පියවර රාශියක් එළියට ඇවිල්ලා මෙන්න මෙතන හිත තියන්න ඕන කියලා දන්නවා. හිත නොහිටියත් ඒකටම යොදවලා ඉන්නවා. ඉන්නකොට ඔන්න ආස්වාද ප්‍රසවාසයේ මුලිච්ච වෙනවා. ඒතර පුළුවන් තරම් ඒකේ ගති ලකුණු, ඡඩතල ආකාර බලනවා. ලං වෙන්න ලං වෙන්න තියෙනවා මේ දෙන්න ආයතරයක් ඔන්නේ. නොදැනී යන ගතියට එනකොට අරමුණු නැත්නම් මේ ආස්වාද ප්‍රසවාසයේ සියුම් වෙන්නාසේ ඒක නිකන් බත්තට බොඳ වෙලා යන්නසේ බද බැඳි ගෑවිලා මෙලාවට එන්න වගේ කැඩි කැඩි යන්න පටන් ගන්නවා. යෝගාවචරය මෙතනදී දුර්වචෛනං භාවනා කරනවා කියලා හුස්ම ගන්න බැරිුණා කියලා හයියෙන් හුස්ම ගන්න හදනවා ආයාස කරනවා. එහෙම නැත්නම් මේ දෙක මෝදු වෙනකොට හිත නින්දට වැටෙනවා. එහෙම නැත්නම් සලුවක සාදාලා නැගිටලා යනවා. මේ හැම එකක්ම කෙලෙස්. මෙතනදී මේ යෝගාවචර සුවච වෙනවයි කියලා කියන්නේ ජීවාද ඇහුව ගතියට එනවයි කියලා කියන්නේ ඒ යෝගාවචරය මේ වෙන සංසිද්ධිය අනුන්ගේ දෙයක් වාගේ මේ හොඳ ලස්සනට ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් අතීත අනාගත වශයෙන් ගොරෝසු සිං වශයෙන් බල බල හිට දේවල් දැන් ඔක්කොම එකතු වෙලා එනවා ඒ වුණත් මම මැරිලා නැහැ ආස්වාස ප්‍රසවාසී තියෙනවා මට ක්ලාන්ත වෙලා නැහැ මම වෙන අරමුණට ගිහිල්ලා නැහැ මට නිදිමත වෙලා නැහැ මොකද මම දන්නවා වෙන දේ කියලා මේ ආනාපානේ හරහම අර ආස්වාද ප්‍රසආසයේ අලගේ මොළගේ හොය හිටපි එකනා තේරුම් ගන්න මේ ආනාපානේ හරහා දෙක සම වේලා පේන වෙලාවේදී Tamanට ඒක මම මැරිච්ච නැති බවට නිින්ද ගියේ නැති බවට කලන්ත වෙච්ච නැති ගතියට නැත්තම් සතිය කැඩිච්ච නැති බවට මේ ආනාපානේ විපරිණාමය හොඳට දෙකක් වෙන් කර කර තිබුණදී සමව පෙන්නකොට ඇති වෙන මේ විපරිණාමය හරහා සතිය කැඩිලා නෑ කියලා තේරුම් ගන්න මනුස්සයන් නම් කියත හැකි මේ ජීවිතේම නිවන් දකින જાති මිනිස්සෙක්. මං කවදාකවත් දැකලා නැහැ කෙනෙක්. ඒ අරමුණේ ස්වභාව වෙනස් වෙනකොට සැක කරනවාමයි. හිතනවා සතිය කැඩිලා මට දැන් මේ පෙන්නපු අරමුණ දැන් නැහෙනි දැන් මම මොකද කරන්න ඕන කියලා එතන ඒ කාරණාව පිරිසිදු කරලා කමඨාන සුද්ධ කරලා දෙන්න තරම් අවස්ථාවක් ලැබෙන්නේ මොකද මේ යෝගාවචරය පේන පේන වෙලාවේ ආස්වාද ප්‍රසවාසයේ පෞද්ගලික ලක්ෂණ කියන්නේ. ඒ පෞද්ගලික ලක්ෂණ දිගට බලාන ඉන්නකොට වෙනස කියන්නේ. ඒ වෙනස අනික් ගන්න ආස්වාද ප්‍රසවාස දෙක සම තත්ත්වයටපත් වෙනවද? මේ බලලා මේවා කියන්න කියන එක නෙවෙයි මම මේ කියන්නේ. අන්නේ විස්තර කියන්නේ නැතුව අනේ මට භාවනා එපා වුණා. මට නිින්ද වැටෙනවා කියලා කිව්වට ඒ ඉතිහාසයට සාපේක්ෂව මිස මේ වෙන සංසිද්ධිය අර්ථකථනයක් දෙන්න බෑ. ඒ නිසා යෝගාවචරය කියන්න දන්නේ නැත්නම් මෙතෙන් දෙනකන් ඉතිහාසෙ. මෙතෙන් දෙනකන් සති ධාරාව තිබුණාද නැද්ද කියන එක. එහෙම නැත්නම් මේක වෙනකොට තමයි තියෙන්නේ බයද්ද, චකිතයද්ද, සන්තෝෂයද්ද ඉදිරියට යන්න පුළුවන් ගතියද්ද කියන එක වාර්තා කරන්න බැරි නම් අහලා උත්තර දෙන එක නා ප්‍රශ්නට අහු වෙනවා. දේශින් උත්තර දෙන්නේ අර ප්‍රශ්න පිරිසුදු කරගන්නත් එක්. නමුත් ඒ විදිහට අරමුණක් දිහා හරියට බලලා අරමුණේ තියෙන දේ හරියට වාර්තා කරන්න පුළුවන් පිරිස ඇඟිලි ගණන් පුළුවන් තරම් පිරිසක් මිනිස්යන් අතරින්. ඒ තරම්ම සම්පප්පලාප අපි කතා කරන්නේ. කවදාවත් දකින දේ දකින විදිහට කියන්න අපි දන්නේ නැහැ. අනිවාර්යයෙන් මේක අතිශෝක්තියට දානවා. එහෙම නැත්නම් අව탁සේරු කරනවා. මේ ගතිය නිසා අපිට ඇති දේ ඇති හැටි කීම දැනට කට ඇද වෙලා තියෙනවා. බලන්න යම් කිසි කෙනෙකුට දකින දේ දකින හැටියට කියන්න බුදුහාමුදුරුව උගන්වන මේ පාඩමේදී ඇතිදේ ඇති හැටියට දිගට තියෙන නිසා නෙමෙයි බුදුහාමුදුරුව එහෙම කියන්නේ. ඇතිදේ දිහා බලනකොට ඒක වෙනස් වෙනවා පේනවා. ඔබට ඒ පාර දිගේ යන්න නම් පේන පේන හැටිය විරුද්ධ වෙන්න බා. අතුරුකම් කරන්න ඔගේ වාර්තා කරපන්. කිසි කෙනෙකුට හිතන්න බෑනේ මේක භාවනාවේ දියුණුවක් කියලා. කිසි කෙනෙකුට හිතන්න බෑනේ මෙච්චර විපරිණාම වෙද්දී හිත හතිය කැඩෙන්නේ නැතුව තියෙයි කියලා. කිසි කෙනෙකුට හිතන්න බෑනේ මේකයි මේ බුදුහාමරෝ මේ භාවනා කමඨාන් සුද්ධ කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. අපි හිතානින්නේ භාවනා කියලා වෙන මොකක්ද එක. ඒ නිසා මේ පෞද්ගලික ලක්ෂණ බල බලා ඉන්නකොට එහි සාර්ථකත්වයේ වැඩි වෙන්න වැඩි වෙන්න පොදු ලක්ෂණ වැඩි වෙන්න පටන් ගන්නවා පෞද්ගලික ලක්ෂණ නැති වෙන්න පටන් ගන්නවා. හාල් වතුර දෙක නැති වෙලා කැඳ එනවා රත් කරන්න රත් කරන්න. මෙන්න මේ හරහා දැක්කේ නැති කෙනෙක් හිතාවි මේ හාලුයි වතුරයි තිබුණ එක දැන් කැඳ තියෙන්නේ ඉන්ද්‍රජාලයක් කරලායි කියලා. මැජික් එකක් කරලායි කියලා. මැජික් එකක් නැහැ. ඉන්ද්‍රදාන එක විතරයි කරන්නේ. ඒක පියවරෙන් පියවර පියවරෙන් පියවර බලන්න හිටියොත් ඕන තැනක කවුරු කරත් මෙච්චරම තමයි වෙන්නේ. ඉතින් මේ පුංචි වෙනසක් වගේ වෙනුනට මේ මේ සෙල්ලම තමයි ඔය පටිච්චසමුප්පාදේ කියලා පෙන්නලා දීලා තියෙන්නේ. මේ සෙල්ලමට තමයි ඔය ඉදප්පච්චයතාවය කියලා කියන්නේ. මේ ඇති කල්ලි මේ වන්නේ මේ නැති කල්ලි මේ නොවන්නේ මේ උපදිනකොට මේ උපදින්නේ මේ මැරෙනකොට මේ නැති වෙන්නේ කියලා පෙන්ලා දීලා තියෙන යමක් දෙස ඉතාමත්ම සැලකිලි බලන්න හිටියොත් ඒ දේ අනිවාර්යයෙන්ම වෙන දෙයක් වඩටපත් වෙනවා. ඒ බවට හිඳාඩි දාන්න ගත්තොත් ඇඟ තහලවන්න ගත්තොත් බය වුණොත් භවනා කරලා කියලා හිතුවොත් ඒකට අපි කියන අදුර්වච ගතිය අයෝනිසෝමනසිකාර්ය කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන දන්නේ නැති ගතිය භවනාව නම් හරි හැබැයි මෙයා විජහාට දුවන ගිහිල්ලා සෙත් කවි කියවයි බලි හරි පිරිත් නූල් ගැට ගහයි අනේ හීනෙන් බය වුණයි ඒ ධර්මයටම අපි සත්‍යයට බයයි ඒ ධර්මයටම භවනා ඇත්තයි ඒක දරන්න තරම් අපිට පෞරුෂත්වයක් නැහැ ඒ පෞරුෂත්වයෙන් නැති ගතියේ 100ට ගාණක් යන්නේ දුර්වච ගතිය. ඇති දේ ඇති හැටියට වාර්තා කරන්න බෑ. ඉතින් මේ සඳහා යම් බුදු කෙනෙක් නැත්නම් මේ ධාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ ගන්න ප්‍රයත්නයේට කියන්නේ දුද්දතන් දදාති දුක්ඛමං කමති දුක්කරං කරෝති කියලා. අම්මට තාත්තට දෙන්න බැරි දෙයක් මේ දෙන්නේ. මොනම විශ්වවිද්‍යාලයකින්වත් දෙන්න බෑ. මොනම DVD එකක්වත් මොනම ටීචින් සිස්ටම් එකකින්වත් දෙන්න බැරි එකක් මේ දෙන නිසා දුද්දදන් දදාති කාටවත් දෙන්න බැරි දෙයක් දෙනවා. දුක් කරං කරෝති යෝගාවචරයාගේව සහයෝගේ නැහැ. එයත් පිටපොට තමයි අදින්නේ. එයත් බයෙන් තමයි බලන්නේ මේක දිහා. දුක්ඛමං කමති පුදුමාකාරීව සීමක් යොසන්නවා. මේක නැවත නැවතත් කියන්නේ. නැවත නැවතත් කියන්නේ මොකද? Taman ජීවත් කරන්න ඕනේ මම මේක අල්ලා ගන්නකොට මොන තරම් දුක් විඳද? මම අනිවාර්යෙන් බලාගෙන ගිය වෙන එකක් හම්බුනේ මේකයි ඒ මොකද අරමුණක් දෙස සාවධානව සතියෙන් බලාන හිටියොත් ඉස්සල්ලේ අරමුණේ අරමුණට ආවේනික පෞද්ගලික ලක්ෂණ පේන. ඒකෙන් දැනගත හැකි අරමුණට හිත ගියාද නැද්ද කියලා. ඒකට සමීප වෙන්න වෙන්න උත්සන්න වෙන්න වෙන්න ඒ අරමුණු අනුත් අරමුණුත් එක තියෙන සමාන ලක්ෂණ පොදු ලක්ෂණ පේන්න පටන් ගන්නවා. මේන්න මේ වෙනස දරා ගන්න බැරි නිසා තමයි අයිසෙක් නිව්ටන් ධර්මය නැත්නම් අයිසෙක් නිව්ටන් හොයාගත්ත භෞතික විද්‍යාව අයින්ස්ටයින් ගාට ආවට පස්සේ සම්පූර්ණම වෙනස් දෙයක් පාටපත් උනේ අයින්ස්ටයින් කිව්වේ පෞද්ගලික වස්තුවල විස්තර. ඒකට භෞතික විද්‍යාව කිව්වා නමුත් අයිසෙක් නිව්ටන් අයින්ස්ටයින් කිව්වා මේ සියල්ලම ශක්තියකින් හටගත්ත දේවල් ඒක නැවත ශක්තියක් බාටපත් වෙච්චාම ඔක්කොම එකයි. එයාගේ E mc2 කියලා හදාගත්තේ සමීකරණයෙන් පස්සේ ඕනෙම වස්තුවක් හැදිච්ච ශක්තියින් වෙන වස්තුවක් හැදෙන්න පුළුවන්. අනිත්‍යයි. විපරිණාමයි. ඉතින් ඒක අද ඉගෙන ගන්න ළමයි අතර එහෙම නැත්නම් නවීන විද්‍යාව අල්ලන්නම බැරි උස්සස්ම දියුණු තැන. ඉතින් මේ විපස්සනාදී බුදුරජාන් වහන්සේ නොමිලේ දෙන්නේ මේක. ඔය විශ්වවිද්‍යාලේ ගිහලා දැන් පිටරට ගිහලා විශ්වවිද්‍යාලයක ළමෙක් දානවනම් අවුරුද්දට ලක්ෂ 40ක් විතර වියදම් කරනවා. ඒ වගේ අවුරුදු 3ක් විතර යනවා. හැබැයි ඔය ඔන්නෝ ටික ඉගෙන ගන්න තමයි ඔය දඟලන්නේ. ඉතින් මේ භාවනා කරලා මේ පෞද්ගලික ලක්ෂණ බලාගෙන ඉඳලා හොඳට ඒක සමීප වෙලා බැලුවොත් ඒ පෞද්ගලික ලක්ෂණේ පෞද්ගලික ලක්ෂණ හැදිලා තියෙන ශක්තියෙන් වෙන ඕන දෙයක් හදන්න පුළුවන්. ආන්න ඒක තේරුම් ගත්ත දවසේ එයා විද්‍යාවේ ඉහළම විද්‍යාව. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ පෙන්වන විඥා උදපාදි ආලෝකෝ උදපාදි පඤ්ඤා උදපාදි සිද්ධ වෙනවා. හැබැයි ඒක කියන්නේ මේ මේ බැලුව දේ මේ වෙනස් වෙනවා. ඒක බලන්න වැඩි කල් යන්න ඕනේ මේ අපේ තියෙන ඔලමුල ගතම නිසා සුවච නැති නිසා පේන දේ කියන්න දන්නේ නැති නිසා අපි පේන හැම දෙයක් එක්කම උරුට්ට වෙනවා හැම දෙයක් එක්කම හැප්පෙනවා ඇයි මෙහෙම වෙන්නේ මෙහෙම වෙන්නේ කියලා කියනවා එතකොට ඒ දෝචස්ස කරන ගතිය සත්‍ය අපි කරා එන පාර අවුරුන. කවදා හෝ ඇතිදී ඇති හැටියට විස්තර කරන්න පටන් ගත්තට පස්සේ ඉන් ਸਰවඥාන්සේ අඳහන් කළා තියෙන මේ සතිය පිහිටෙවුවා නම් අවුරුදු 7ක් වැඩි මේ කල්යයි කියලා. දැන් හතේව හතක් කරත් මේ කාරණේ තේරුම් ගත්තේ නැතුව නම් කොච්චර කල් යන්නද? කොච්චර කල් වටවලලේ යන්නද? ඒ හේතුව බුදුහාමුදුරන්ගේ දෝෂයක්වත් ධර්මයේ දෝෂයක්වත් මේ කිසි කෙනෙකුට මේක අවබෝධ කරගන්න තියෙන කුසල ඡන්දේ අඩුපාඩුවක්වත් නෙවෙයි. අපේ ජම්මාන්තරගත වෙලා තියෙන මේ ඇටුවම් බැහැගෙන තියෙන මේ දුර්වච ගතිය. ඇතිදේ ඇති හැටියට බලන්න දන්නෙත් නැහැ ඇතිදේ ඇති හැටියට දැකලා කියන්න දන්නෙත් නැහැ හැම වෙලාවෙම තෝරන හැම වෙලාවෙම පෙරන හැම වෙලාවෙම හලන හැම වෙලාවෙම සල්ලාඩ කරනවා ඉතින් සල්ලාඩ කරුවට පස්සේ ඉතුරු වෙන කුණු කන්දල් ටික හොඳ ටික ගිහිල්ලා නිසා කවදා හෝ කරලා කරලා කොටලා කොටලා ගිල්ලා කොට්ට උරුවා කේල් ගහනකොට බුදවස වගේ ඒ දකින අරමුණේ විස්තර ටික සුවචව කීකරුව කියන්න පුළුවන් වෙච්ච දවස් තියෙනවා අනේ මම මේක දැකලා කොච්චර කල්ද දැන්නේ කියන්න දන්නේ එදාට තමයි නඩු ඇහෙන්නේ ඒක නිසා අපි පිරිස හතර ගත්තොත් දෙන්නෙක් තුල නිවන් දැකීමේ හැකියාවේ වෙනසක් නැහැ. ඔක්කොටම සමානව තියෙනවා. නමුත් මේ යෝගේ යෙදෙන්න ඕනේ. අපේ මේ නිහතමානීගත ඒකට ඒ නිහතමානීකමට කියන්නේ ධර්ම ගෞරවය කියලා. බුදුරජාණන් වහන්සේත් බුදු වුණාට පස්සේ කල්පනා කරා මම ගුරුවරෙක් නැතුව ජීවත් වෙන්නේ කොහොඳ නැහැ. කවුද බලන්නේ කියලා බලනකොට මේ දස දහසක් වල කවුරක්වත් හිටියේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ගුරු තනතුර පිළිගන්න පුළුවන් තරම් ඊට වැඩි උතුමෙක්. නිසා උන්වහන්සේ ධර්මයේ ඉස්සරහින් තියාගත්තා ධර්ම ගෞරවයෙන්. ඒ නිසා අපි මේ කටයුතු කරන්නේ ධර්ම ගෞරවයෙන් මිස වෙන යට යටපත් කරන්න හදන ගතියක් නෙවෙයි. ඒ ධර්මයේ කෙරෙහි ඇති සුවචකතිය තමයි අපි වෙනස් කරන්නේ. වෙනස් කරන්න නම් අනිත්‍ය සංඥාව ගන්න නම් විවෘත භාවය ගන්න නම් යෝනිසමස්කාරය ගන්න නම් තමගේ රුචර්ජ් කම්පෝදී පොඩ්ඩක් පැත්තකින් තියන්න. අමාරුම දේ ඒක මරණෙදිවත් බිම තියන්නේ. මරණෙදිත් ওই සුචර්ච කණ්ඩික තමයි අපි බැල්ලියක්ගේ බඩේ හරි ගැරන්ඩියක්ගේ බඩේ හරි උපද්දවන්න හේතු වෙලා තියෙන්නේ. මේ රුචර්ච කම්පෝදී බිම තියන්න බැරි නිසා. අපි දැන් මේ පණ තීද්දි පුළුවන් නම් අපිට ਸਰවචනාංශගේ අනුකම්පාව, කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙනවා. ඒක sannivedana වෙන්න පටන් ගන්නවා. ඒක නිසා ඒ වෙනකොට ඒ ගුරුමි ස්වාමීන් වහන්සේ කියනවා කවදා හෝ අරමුණ හරියටියට බලන්න සහ අරමුණ බලලා හරියට වාර්තාගත කරන්න පටන් ගන්නකොටම ඉස්සල්ලාම තේරෙන භාවනා කරන එකනට මේ අද නම් වැඩේ හරි කියලා ඒකට ආයේ මේ ගුරුවරයෝලා සාතික දෙන්න ඕනේ නෑ. Tamanටම තේරෙනවා මෙන්න මේකයි බලන්න ඕනේ. මෙන්න මේකයි කියන්න ඕනේ කියලා. එතකොට තේරෙනවා අනේ මෙච්චර කල් මේ සරල දේ, ඍජු දේ තේරුම් ගන්න කොච්චර කල් ගියාද? ඒක යාගේ පුද්ගලික දෝෂයක් හෝ අකමැත්තක් නිසා නෙවෙයි. දුර්වචකතිය නිසා. ඔලොමල ගතිය නිසා. ධර්ම ගෞරවය නැති නිසා. එනිසා එකම දෙයයි කියන්නේ මූලික උපදේශ පන්ති නැවත නැවත අහන්න. කමඨාන් සුද්ධ කිරීමේ වාර්තාව නැවත නැවත කියවන්න. නැවත නැවත කමඨාන් සුද්ධ කරන්න. ඒකවල ටික ටික ටික ටික තමන්ට ඒක තේරෙන්න පටන් අර ගන්නවා. මේ තිබුණට මේ තිබුණු දේ පෙළ ගස්ව ගන්න දැන් කොණ්ඩේ තිබුණට ඒක ගැට ලියලා සුද්ධ කරගන්න එපා. මොස්තරයක් දාන්න ඉස්සෙල්ලා. ඉතින් ගැට තියෙද්දි ඔක මොස්තර දාන්න බෑනේ. ඉතින් ඒකට හිමීට මිට පීර්ලා පීර්ලා පීර්ලා පීර්ලා ගැට අයින් කරගන්න. ඊට පස්සේ තමයි ඒකෙන් කොන්න පොතර දාන්නේ. ඒ වගේ අපි ළඟ තියෙන දැනුමේ අවුල් වෙච්ච එකාට කියනවා පෘතජ්ජනය කියලා, නිර්වුල් වෙච්ච කරාට කියනවා තථාගතයන් වහන්සේ. තථාගතයන් වහන්සේගේ මොනවත් අලුත් නැහැ. අර තියෙන ටික පීර්ලා පීර්ලා පිරිසුදු වෙලා. නිර්මල කියලා වචනේ පාවිච්චි කරනවා. අපි ළඟ තියෙන ඔක්කොම ගොමයි කිරි තේරම එක මල්ලේ දාගෙන කලවම් කරලා දෙන්නේ මේ පීරිල තමයි අපි මෙනෙහි කිරීම හරහා කරන්නේ මෙනෙහි කරන්න කරන්න කරන්න ඒ ඒ අරමුණේ වෙනස් ලකුණු පෞද්ගලික ලක්ෂණ දැනගන්නවා විශේෂයෙන්ම මූල කර්මස්ථානට සාපේක්ෂව තේරුම් ගන්න මේවා බලහිනකොට වෙනස් වෙනවා ඒක මේ කාගවත් දෝෂයක් නෙවෙයි ඒක පෙන්වන්න තමයි ඕනෙලා තියෙන අනිත්‍යතාවය තමයි ඒකට මේ විවෘත ගතිය ඒකට මේ යෝනිසමංශකාරය ඒකට මේ සුවච ගතිය ඇතිකරන්ටයි බුදුහාමුදුරෝ සාරසංඛ්‍ය කල්පලක්ෂයක් වෙනුම් පොඩලත් එදාක් ගත්තේ. අපි මේ ධන ගහන්නේ බුදුහාමුදුරෝ ඉස්සරහා. අපි මේ ධන ගහන්නේ බුදුහාමුදුරගේ ධර්මයේ ඉස්සරහා. උන්වහන්සේ ඒකට ලොකු කාලයක් ගත්ත අපින් වැඳුම් ගන්න තරම් සුදුස්සෙක් අරහත්ත්වයටපත් වෙන්න බුද්ධත්වයටපත් වෙන්න ඒ නිසා අපි යටත් වෙන්නේ පුද්ගලයෙකුට නෙවෙයි. ಗುಣ සම්භාරයකට. ඉතින් මේ යටත් වෙන කිනාට තමයි වැඳුම් පිදුම් ලැබෙන්නේ කියලා බුදුහාමුදුරෝ කියලා තියෙනවා.